මාතෘකාව වශයෙන් මුලින් තියාගත්තා. ඒ සූත්‍රයේ පරම ප්‍රථම අර්ධය පළවෙනි කොටස සරුවචනාංශේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන නපුර මිත්‍යා දෘෂ්ටියේ තියෙන ආදීනව විස්තර කිරීම සඳහා වෙන් කරගෙන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් තමගේ දෘෂ්ටිය සම්පාදනය කරගන්න නැතුව සකස් කරගන්න නැතුව ඍජු කරගන්න නැතුව යම් වූ කාය කර්මයක් කරනවා නම් යම් වූ වචී කර්මයක් කරනවා නම් යම් වූ මනෝ කර්මයක් කරනවා නම් ඒ අර දිට්ඨියේ ආශ්‍රය ලැබෙන ditthිය අනු යන ඒ සියලු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම විශේෂයෙන් මනෝ කර්ම වශයෙන් යාච චේතනා යාච පත්තන යෝච පනිදි යෝච සංඛාරෝ යම් ප්‍රාර්ථනාවක් යම් චේතනාවක් යම් පනිදියක් පනිදි කියනක අපි සඳහන් කරන ජය කණුවක් ළඟා විය යුතු තැනක් ඔය යම් සංඛාරයක් තියෙනවනම් ඒක ඒකාන්තයෙන්ම අහිතාය දුක්ඛාය අමනාපාය සංවතිතී ඒ කෙනාට අහිත පිනිස දුක පිනිස අමනාපේ පිනිස පිහිටනවා. ඒක නිසා දිට්ඨිය ඍජු කර ගන්නාතෙක් කරන සෑම ක්‍රියාවකින්ම Tamanට බලාපොරොත්තු සුන්වීමක් හිතු දේ නොපැතීමක් පැතු දෙයක් නොලැබී යාමක් නිසා වෙහෙසක් දැවිලි දැවිලි හට ගන්න. ඒ ටික විස්තර කරලා එතකොට කෙනෙකුට බය උපදිනවා. එතෙක් කරන විස්තරයෙන් අපි මේ බව නොදැන අපි විවිධ ආයතන වල පිහිට ලැබලා ලස්සන කාය කර්ම කරන්න ඉගෙන ගන්න. ලස්සනට නටන්න, ලස්සන කතා කරන්න, ලස්සන වැඩ කරන්න ඉගෙන ගන්න. ඒ වගේම යම් යම් විවිධ ආයතන මගින් අපි වචී කර්ම පුරුදු කරනවා. සබාවක් කතා කරන්න, හොඳට සින්දුවක් කියන්න, හොඳට කතාවක් පවත්වන්න. ඒ වගේම මනෝ කර්ම වශයෙන් උත් අපි විවිධ උපක්‍රම කරන්න හදනවා. නමුත් කවදාකවත් ඒක සම්මාදිට්ඨිය ඇති කරන අවිද්‍යාව දුරු කරන මිත්‍යාදිට්ඨිය දුරු කරන්නේ නැති එකක් නම් මේ සේරම පිටින් ආපු සායමක් විතරයි. ඒ පුහුණුව යන්නෙත් ඇත්තටම අනුන් රවට්ටණ්ඩයි, තමනුත් රවටෙන එකයි. යට ඒ සියරම යට තියෙන මේ අවිද්‍යාව එනතම මේ මිච්ඡා දිට්ඨිය ඒක නඩ දුක පිණිස පිටවෙනවා. ඒක සරුවත්‍යංශයේ සඳහන් කරන්නේ කොඹැටයක් හරි තිත්ත ලැබුවටයක් හරි කරවිලටයක් හරි පොළවේ හරි පිටපුවාම පෘථිවි රසය හෝ ආපෝ රසය පොළවේ තියෙන ඕජාව එයා උරා ගන්නෙම තිත්ත රසය ඇති කරන දේවල් හදන්නයි ඵලයක් තිත්තයි. ඒ විස්තර කරලා ඒසා විශාල අනිවාර්යම කෙනෙක් තමන්ගේ හිතසුව සඳහා ඍජු කරගත යුතු සකස් කරගත යුතු මිච්ඡාදිත්‍ය ගැන නොසලකා මේ බාහිරේ හදන්න යෑම නිසා ඒක නාගේ බලාපොරොත්තු සුම්මි සිද්ධ වෙනවා. හිතුවපැතු දෙනු පෙනී යනවා. ඒකල අනිත් පැත්ත විස්තර කරනවා. යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය තියෙනවා යහ දර්ශනයක් නිවැරදි දැක්මක් පුළුල් දර්ශනයක් ඒ කෙනා ඒ දර්ශනීය යුක්තව මොනවා හරි කාය කර්මයක් කරනවා මොනවා හරි වචන පාවිච්චි කරනවා වචී කර්ම කරනවා ප්‍රණීති වශයෙන් මනෝ කර්ම වශයෙන් යම් ප්‍රාර්ථනාවක් යම් චේතනාවක් යම් ප්‍රනිධියක් යම් සංස්කාරයක් කරනවා නම් ඒ කරන කියන හැම දෙයක්ම සබ්බේතේ ධම්මා ඊඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. තමන්ගේ හිතුවපැතු දේවල් ඉෂ්ට වෙන විදියට කාන්තිමත් දේවල් තමන්ට කැමති දේවල් මනාපේ පිණිස හිතසුව පිණිස පිහිටනවා. ඒ නිසා ඒකට හේතුව සරුවචන තංකි චේතු දිට්ඨිහිස භික්ඛවේ භද්దికා. මේ දෘෂ්ටිය භද්‍රයි. ඒ භද්‍ර නිසා යාගේ ඒ භද්‍ර දෘෂ්ටියෙන් පෙරිලා එන හැම හිතවිල්ලක්ම හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම Tamanටත් අනුන්ටත් හිතසුව පිණිස පිටනවා. ඉතින් මේ නිසා අපිට සිද්ධ වෙනවා කෙනෙකුට අනිකුත් වැඩ කරද්දී හෝ පුළුවන් නම් ප්‍රමුඛතාවය දීලා මේ Tamanගේ දිට්ඨිය මොන වගේ එකක්ද කොහොමද ඒක ඍජු කරගන්නේ කියන එකට ප්‍රමුඛතාවය දීලා ඒක රජ කරන එක. ඒ යෝගාවචරය කියන්නේ අන්න ඒක සඳහා මහන්සි වෙන කෙනෙක් තමන්ගේ හිත සකස් කිරීමට එහෙම නැත්නම් සත්තානම් විසුද්ධියා කියන විදියට විසුද්ධියක් බලාපොරොත්තු වෙන කෙනා. ඉතින් ඒක එච්චර ලේසි නෑ. නමුත් යෝගාවචරය කියලා බාර ගන්නකොටම එයාගේ යටහත් පහත් ගතියක් තියෙනවා. කොළමල ගතියක් අයින් වෙනවා මයි තියෙන වැරදි දිට්ටි මං හදා ගන්න ඕනෑ කියන බලාපොරොත්තු ඒක තමයි ඉතින් වටිනාම දේ යෝගාවචරය තුනේ තියෙන නිහතමානී ගතිය. නමුත් මේ නිහතමානී ගතිය අත්‍යවශ්‍ය මූලික ලක්ෂණක් වුණාට එපමණකින්ම සම්මාදිටියේ පිහිටන්නේ ඒකට කල යුතු ප්‍රයෝග තියෙනවා. ඒකට කල යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව හරි භය ගම්බීරයි බොහොම සංකීර්ණයි. නමුත් ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත තමයි බොහෝම සරල තැනකින් පටන් ගන්න. පටන් ගත්ත සරල බව එnde ende ende ende යෝගාවචරයාගේ <clears throat> භාවනා මෝරණවත් එක්කම ක්‍රමයෙන් සංකීර්ණ භාවයටපත් වෙනවා. ඒ නිසා ඒක ඇත්තට බරකට දැනෙන්නේ ඒ ඒ වෙලාවේ ටික ටික හැම චිත්තක්ෂණයකම මානසික කාර්ය පවත්වාගෙන යනකොට යෝගාවචර ජීවිතේ පටන් ගන්න ඉස්සෙල්ලා බරපතලයි කියලා හිතිච්ච දේවල් ධර්ම කටුණු විනය කරුණු එන්නේ එන්නේ එන්නේ තමන්ට සම්පාදනය කරගත හැකි දිරව ගන්න පුළුවන් තීරුම් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ සඳහා ගත කරන ජීවිතයේදී ඒ යෝගාවචරයක් කැප නොකරන දෙයක් නැහැ. එහෙම කැපකරන මේ දේ බෑ කියලා පටන් ගත්තොත් බෑ කියන චිත්තක්ෂණයෙම යෝගාවචරකම නැති වෙනවා. යෝගාවචර නිතරම සලකන්න ඕනේ මේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස මිච්ඡා දිට්ඨිය දුරු කිරීම පිණිස කලේතු දේ මං කවදා හරි කරන්න ඕනේ අද බැත්නම් හෙට හරි කරන්න ඕනේ කියලා පුළුවන් ටික කරගෙන කරගෙන යනකොට ඒ බෑ කියපු දේවල් සංකර දේවල් හිමීට හිමීට හිමීට හිමීට තමන්ගේ ප්‍රමාණයේ හැටියට දිනු වෙන්න පටන් ගන්නවා මේ මිච්ඡා දිට්ඨියේ එහෙම නැත්නම් අවිද්‍යාවේ අපි සාමාන්‍ය කල්පනා කරන්නේ අවිද්‍යාව කියලා නොදැනීම කියලායි. ඒ අවිද්‍යාව කියන නොදැනීම ඉගැන්වීම හරහා නැති කරන්න පුළුවන් කියන නිසා අධ්‍යාපන අධ්‍යාපනඥයෝ මතේක ඉන්නවා ඉගෙනීමෙන් උගන්වීමෙන් කෙනෙකුගේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන් ඒක නිසා මේක මානවයට පමනක් කරලා ඇති ඊටාම වැදගත් කටයුත්තක් කියලා. නමුත් ඒකේ ඒ කියන විදිහටම යනවා වෙනුවට ඒකේ සාධාරණ තව පැත්තක් තියෙනවා අපිට පේන්නේ නැති. මොකද මේ අවිද්‍යාව දෙතෑවරයි එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව. තාම දන්නේ නැතිකම. යටපැත්තේ තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ දෙකෙන් උගන්වීමේදී අපපටිපත්‍ය අවිද්‍යාව නැති කරන්න පුළුවන්. එයා පොල්ලතු වියන්න දන්නේ නැහැ. පොල්ලතු වියන්න උගන්වන්න පුළුවන්. සංගීත භාණ්ඩය සෙල්ලම් කරන්න දන්නේ නැහැ. සංගීත භාණ්ඩය සෙල්ලම් කරන්න උගන්වන්න පුළුවන්. ගණන් ශාස්ත්‍රය දන්නේ නැහැ. ගණන් ශාස්ත්‍රය උගන්වන්න පුළුවන්. නමුත් අමාරුම දේ තමයි එයා හිතාන ඉන්නවා නම් මම දන්නවයි කියලා අන්න ඒකමකන එක මිනිස්සයා කෝවේ දාලා අඹරුවත් එයා දන්නවයි කියලා හිතාන ඉන්න මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව ඉතාමත්ම අහේනි කරයි ඉතාමත්ම දුක් දනවන සුළුයි ඒක බොහෝ විට මාන්නයත් එක්ක ඒ නිසා එවැනි කෙනෙක් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව ගත්ත කෙනෙක් අමාරුම දේ තමයි යාගේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දුරුවන් කරන එක ඒක මරණයටත් එහා කෙනෙක් කොච්චර දැඩි දැඩි ලෙස මම මේ දේවල් දන්නවා මේක මගේ විශේෂ ශාස්ත්‍රය මේක මගේ බල ප්‍රදේශය කියලා යම් කෙනෙක් හිතාන ඉන්නවනම් ඒකට මොනම විදිහකට අභියෝගයක් එල්ල වුණොත් ඒ පුද්ගලයා කිපෙනවා නයා පෙනේ උස්සන්නා වගේ ඉතින් ඒක නිසා විද්‍යාව ඇති කිරීමේදී සම්මාදිට්ඨිය ඇති කිරීමේදී මිච්ඡාදිට්ඨිය දුරු කිරීමේදී නොදන්න දේ ඉගෙනීම පමණක් මදි ඒකට යට තියෙන දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේවල් ඒ යෝගාවචරයට ෂටගති මායාවී ගති වංචනික ගති වශයෙන් ඒ යෝගාවචරයා බිම්පට්ටනවා. ඒ ෂට මායාවී වංචනික ගති ඒ යෝගාවචරයට පෙන්වලා දෙන්න ඒ යෝගාචරයට වැඩිය ගුණවත් ඒ යෝගාචරයට වැඩිය සිල්වත් ඒ යෝගාචරයට වැඩිය දැනුවත් ඒ යෝගාවචරයට වැඩි අනුන්කට අනුකම්පාව ඇත්තා වූ බරපතල කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. එහෙම දෙයකට වාංගු වෙන්නේ නැතුව හරීම අමාරුයි කාගේ හරි තියෙන වරදව වටහාගත්ත දෙයක් නිවැරදි කරනවා කියන එක. නිසා අධ්‍යාපනයේට කිසිම විදිහකට ක්‍රමයක් නැහැ. අධ්‍යාපනයේ හිතන්න බෑ කොහොමද මේ වරදවාගත්ත දේ සකස් කරලා දෙන්නේ කියලා. ඒක නිසා බටහිර චින්තනයේදී ඒ ඇක්වයිනාස් කියන පියතුමා කතෝලික සභාවේ ඒත්තු ගන්නවා යම් කිසි කෙනෙකුට අධ්‍යාපනයක් දුන්නොත් එයා එයාගේ සුභ සිද්ධිය සලසගනීවි. අධ්‍යාපනයේ නැති කට්ටිය ඔලොමලයි, ඡණ්ඩපරුසයි, අනුන්ට කරදර කරනවා, හොරකම් කරනවා, සත්තු මරනවා. ඒක නිසා අධ්‍යාපන දීපුවාම විද්‍යා දදාති විනයන් කියලා විද්‍යාව නිසා කට්ටිය විනීගරුක වෙනවයි කියලා කතෝලික සභාව පිළි අරගෙන තිබුණේ දිව්‍යයන්ගේ බලයට එහා ගිය අධ්‍යාපනයෙන් යමක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා කතෝලික සභාව කියේ දෙයියන් අදා ගන්න ඔයාට ඔක්කොම සිද්ධ වෙනවා කියලා. මේ ඇක්වයිනාස් කියන පියතුමා මුළු කාඩිනල් සභාවම ඒත්තු ගන්නවා නෑ දිව්‍යන් වහන්සේ අපිට යම් ස්වච්ඡන්දතාවයක් දීලා තියෙනවා. අපි කැමැත්තක් කරන්න පුළුවන්. ඒ කැමැත්ත හරහා අධ්‍යාපනයක් දෙන්නත් අධ්‍යාපනයේ ගණ්ඩත් ඒ සඳහා දෙපාර්තමේන්තුවක් හැදුවොත් මිනිසු මිට වැඩිය ශිෂ්ටාචාර වෙනවා. මිනිස්සු මිට වැඩිය හැදියාවට එනවයි කියලා ඇත්තටම ඊටාම අමාරු විප්ලවයක් කරලා ඒ සම්ප්‍රදාන කුල කතෝලික සභාව, ආදිනල් සභාව හේතු ගන්නවා. හේතු ගන්නපු නිසා බටහිර විද්‍යාඥයා සමා වෙන්න බටහිර මිනිස්සු නැත්තම් කතෝලික ආගම ඇක්වයිනස් පිටුමට අධ්‍යාපනයේ පියා කියන නම දාලා තියෙනවා. ලංකාවේ තියෙනවා ඇක්වයිනස් මධ්‍යස්ථාන. මේක කරලා ටික කාලයක් ගියාට මොකක්වත් උනේ නැහැ. මිනිස්සුන්ගේ කියන කිසිම කිසිම හැදියාවක් ආවේ නැහැ. අමනේ අමනේ යමයි අනුන්ට හිරියර කරන එක හිරියර කරනවාමයි. ඒ නිසා අධ්‍යාපනය පිළිබඳ මිනිස්සුන්ට සැක පහළ වුණා. හැබැයි අක්වානාස්පීතුමගේ ගුණ නිසා කවුරුත් එච්චර ප්‍රසිද්ධිය කතා කරේ නැහැ. නමුත් ඉස්සල්ලාම මතාවට බුද්ධඝම් පොතක් කියවපු මීට අවුරුදු 200කට ඉස්සල්ලා ආත ෂෝෆන්ව කියන මිනිසයා මෙයා කිව්වා බුද්ධඝමේ පොතක් බලලා තමයි ආభాෂය ලැබිලා තියෙන්නේ මිනිස්සයාට ඇක්වයිනාස්තුමා කියන විදිහට ඇත්තටම සුවච්ඡන්දතාවයක් තියෙනවා. Tamanට මෙහෙවීමේ ශක්තියක් තියෙනවා. ධර්ම බලධාරී දෙවියන් වහන්සේ ඔක්කොම කරනවා නෙවෙයි. හැබැයි මිනිස්සයාට තියෙන හැම සුවච්ඡන්දතා සුවච්ඡන්දතාවයකම මිනිස්සයා Tamanට හානි කරගන්න. Taman හිතාමතා කරන හැම දෙම පව්. Taman හිතාමතා කරන හැම දෙයකින්ම හානි වෙනවා. බුදුහාමුදුර කියන්නේ ඒකයි මිච්ඡා දිට්ඨිය තියෙන මිනිහා යමක් කියනවනම් යමක් කතා කරනවනම් යමක් කරනවනම් යමක් කියනවනම් යමක් හිතනවනම් සියල්ල හිත අහේනිය පිණිස දුක පිණිස දෝමනස්සේ පිණිස හිටිනවා. මිත්‍යා දෘෂ්ටික බටහිර ලෝකය හෝ දේවාදීහිලි කාර්යය එයා අතට මොන ස්වච්ඡන්දතාවය ගත්තත් හොඳට කැපෙන පීයක් අතර ගත්ත මිනිහෙක් තමන්ගේ බට රැන ගන්නවා වගේ ස්වච්ඡන්දතාවය තියෙන තරමට මිනිහා අමනයි. බලය ලැබෙන්න ලැබෙන්න කරදර කරගන්නවා. මේක ඊ타මත්ම අමිහිරි කර බටේට දර්ශනයේ සම්දිස්ථානයක් වුණා. එහෙම කොහොමද මිනිස්සු තමන්ට තියෙන හැකියාවේ තමන්ට තියෙන අධිකාරී ශක්තියෙන් තමන්ට තියෙන ස්වච්ඡන්දතාවෙන් හානි කරගන්නේ මිනිස්සයා තමන්ට හිතසුව ප්‍රසන්නහනේද කටයුතු කරන්න කියලා. නමුත් ආත ෂෝෆන්හව කිව්වා මිනිස්සයාගේ පටන් ගන්න මිත්‍යා දෘෂ්ටිය දැනට තියෙන මේ කෙලෙස් තියෙන හිත සැප අඳුනන්නේ නැහැ. ඒක අඳුනන්නේ වගකීම් කරදර ඉසේකක්කුම් මානසික අසහන දැවිලි තැවිලි විතරයි. කවදාකවත් මිනිසයාට නිදහසක් විවේකයක් උදකලාවක් ගැලවු මාර්ගය වශයෙන් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආතෂෝෆන්ව කියන දාර්ශනිකයා බටහිර චින්තනයේ නාස්තිකම චින්තකයෙක් විදිහට හංගඩු ගැව්වා. හංගඩු ගැවුවට පස්සේ යාට පස්සේ ආපු නීච්ෂේ ෆෙඩ්රික් නීචේ දිගටම කතා කරලා කිව්වා ආතෂෝපනාව කියූප එක ඇත්තයි. මේ මොකද්ද කියන්නේ? සබ්බේ සංඛාරා දුක්ඛා. හිතාමතා කරන හැම දෙයක්ම දුකයි. ඒක අපි දන්නවා. සබ්බේ සංඛාරා දුක්ඛා කියන මේක අවුරුණක් දන්න දෙයි. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ නිසා සංස්කාර කියලා කියන්නේ හිතාමතා කරන දේ. ඒ නිසා අපි ගොඩක් හිතලා කෙරුවොත් ගොඩක් අක්කා. ඉබේ වෙන්න දෙන්න මෙච්චරයි මෙච්චරයි අපිට ප්‍රතිපදාව කියලා කියන්නේ. අපි ඊයේ කතා කරා මේ හුස්ම ඉබේ වෙන්න ඇරලා චේතනා මොනවත් කරන්නේ නැතුව කය තැම්පත් කරලා මැටි පිළිමයක් වාගේ, උඹහක් වාගේ, පිරමීඩයක් වාගේ මේක දිහා බලාගෙන ඉඳී කියලා. ඒ මොකද එතකොට අඩු ගානේ පව් කෙරෙන්නේ නැහනේ. කාය ක්‍රියාවක් ඇත්තෙත් නැහැ වචීසික ක්‍රියාවක් ඇත්තෙත් නැහැ මනස නම් වැඩ කරනවා එහෙම බලාගෙන ඉන්නකොට ඕන තේරෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ මමයා වැඩ නොකරට මමයා හිතලා බලලා වැඩ නොකරට මමයා හිතලා බලලා කතා නොකරට ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ වැඩ ගොඩාක් යනවා. ටර්බයින් එකක් වැඩ කරනා වගේ බොහොම ශීඝ්‍රයෙන් කරකැවෙනවා. බය හිත වෙන බය ඇති වෙන සුළුයි. මේ ක්‍රියා රාශියම අපි භවය කියලා කියනවා. ඇත් දෙක වහගෙන ඇතුළේ දිහා බලනකොට මම වෙමි. මම මැරිලා නැහැ මම ඉන්නවා. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට 80ක් නැහැ කියලා දැනෙන දැනීමක් තියෙනවා. ඒක හුදු අවිචාරවත් ශක්තියක්. අවිචාරවත් බලයක්. අවිචාරවත් වේගයක් ඇතුළේ තියෙයි. මේකට කවුරුවක්වත් කැමති නැහැ මේක මමයා කියා ගන්න. නමුත් ඇද්ද ගහගත්තට පස්සේ වෙන ගිහිල්ලා හැප්පෙන තැනක් නැහැ. මේක දිහා බලාගෙන ඉන්නකොට මේ අවිචාරවත් ජවය, ශක්තිය, බලය කිසිසේත්ම මම කියා ගන්න කැමති නැති නිසා අපි ඒක ඇතුලේ ක්‍රමික චක්‍ර හොයනවා. පැටර්න්ස් හොයනවා. එහෙම නැත්නම් ආකාර හොයනවා. එතකොට හුස්ම එන්න පටන් ගන්නවා ක්‍රමික ආකාරයෙන්. ඒක හරියට කියනවා නම් මුහුදු වෙරළක් ඇතුළට මුහුදු වෙරළකට ගියාට පස්සේ ඈත පේන සිටිජයේ ඉම හොඳටම ප්‍රසිද්ධයි. ඊටාම ගැඹුරු දැන නමුත් හරි කම්මැලි. හරි පාළුයි. ඊට වැඩිය තුනී වතුර රැල්ල ගහනකොට රැල්ල දිහා බලන්න අපි හරි ආසයි මොකද රැල්ල 1යි 2යි 3යි කියලා ගණන් කරදෑ මේ එන රැල්ල මේ යන රැල්ල කියලා තුනී වතුර සෙල්ලම් ටික වැල්ලට ගෙමිනේ හරි ආසයි ගැඹුරු වතුර තියෙන බොහොම තැම්පත් ඒකාකාරී ගතියක් මේක දගෙනකොට හරි බාලු උදේට ගියත් මුහුදු වෙරළේ සිටිජේ එකමයි හැන්දාවට ගියත් එකක බටහිර වෙරළට ගියත් එකයි නැගෙනහිර වෙරළට ගියත් එකයි වෙරළේ ආකාර වෙනස් වෙන්නේ තුනී වතුරේ ගැඹුරු අතර කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරලා පෙරහුරු අයට ඉඳ ගන්නකොටම ওই විවේක ස්ථානෙ හිත වැටෙනවා. නමුත් ඒක හරි පාළු නිසා අපි මේක ඇතුලේ ආනාපාන හොයනවා. මේක ඇතුලේ බිම්බීම හැකිලිම හොයනවා. මොකද අර ඒ පාළු ඒකාකාරී ගතියේ හිත බඳින්නේ ඒක අරමුණු කරන්න බෑ. ඒක නිමිති නෑ. ඉතින් ඒක නිසා අපි කියනවා ඇත්තක වහගෙන ඉන්නකොට මහා කම්මැලි. මහා පාළුයි. හැබැයි ඕක තමයි නිවන කියන්නේ. ඕක තමයි නිවන කියන්නේ. නමුත් අපි ඒක තියේදී ආස්වාද ප්‍රසවාස හොයනවා. කමන්නේ බබාගේ ආසාවනේ. ඉතින් බුදුහාන් කියන හොඳයි ආස්වාද ප්‍රසවාස ගන්න අරගෙන බලන්න ආස්වාද ප්‍රසවාස ගෙවුනට පස්සේ තොතෙන්නමයි වැටෙන්නේ. හොඳටම ආස්වාද ප්‍රසවාස ගෙවන්න අරින්න අපි ඊයේ කතා කරා කාය සංස්කාර නතර වෙන තැන, වචී සංස්කාර නතර වෙන තැන. ඒ කියන්නේ ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගෙවිලා ගෙවිලා අර ඉඳ ගන්නකොටම තිබුණ එකම තමයි ආයෙත් හම්බ වෙන්නේ. නමුත් පොඩ්ඩක් හුරුයි. එතකොට ඒක ටික ටික ටික ටික ආනපානෙ ගෙවෙනවා. අර පටන් ගන්නකොට තියෙන ප්‍රධාන අවිචාරවත් අවිධිමත් අක්‍රමික ශක්තියට හිත වැටෙනවා. මේක තමයි භවය කියලා කියන්නේ. පැවැත්මක් මේකේ තියෙනවා. ඉතින් මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒක තුළ කිසියම් කාය කර්මයක් නැහැ. ඒතර කිසිම වචී කර්මකුත් නැහැ. මොනම මනෝ කර්මයක්වත් තියෙනවනම් මේ සිද්ධිය දිහා බලන්නත් බෑ. මේ සිද්ධ වෙනකොට අපි අතීතයේ බලයි අනාගතයේ බලයි හෙට බලයි අනුන් ගැන බලයි අතන මෙතන බලන්නේ මනෝ කර්ම නිසා. මනෝ කර්ම නැති වෙනකොට මෙතෙන්ට එනවා. නමුත් මේකට ගෙනියන්න පුළුවන්. කෙනෙක් මෙතෙන්ට යොමු කරවන්න පුළුවන් කවුද ලෑස්ති වෙන්නේ මේක නිවන් දොරටුවක් කියලා හිතන්න. කවුද කැමැති වෙන්නේ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතන්න. කවුද කැමැති වෙන්නේ මේක කාය කර්මයන්ගේ සංසිඳීමක් එහෙම නැත්නම් කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් වචී සංස්කාරයන්ගේ සංසිඳීමක් චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීමක් කියලා කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. දවස් තුන ඉවරලා ගෙදර යනකොට ගෙනියන්න මොනවද දෙන්නේ කියලා තමයි කට්ටිය හොයන්නේ. තියෙන දේ දාලා යන්න කැමති නැහැ. ගෙදර යනකොට රැස් වී දෙයි කියලා හිතාගෙන ඉනවා. උඩින් යන්න පුළුවන් වෙයි කියලා හිතානවා. වතුර උඩ පාවෙයි කියලා හිතානවා. පොළවේ ඕනනම් කිමිදෙන්න පුළුවන් වෙයි කියලා හිතානවා. අනුන්ගේ හිත බලන්න පුළුවන් වෙයි කියලා හිතානවා. මේ දිබ්බ චක්කුමාන 15 දිබ්බසෝත 15 වල ඕන්න බෞද්ධයා බලාපොරොත්තු වෙදී. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ මිත්‍යා දෘෂ්ටියකින් ඉඳන මොනවා පැතුවත් මොනවා කල්පනා කරත් මොනවා කතා කරත් පව්. ඔබ සම්මියා දෘෂ්ටියක හිටියට පස්සේ ඒකේ තියෙන්නේ ක්ෂය කිරීම පමණයි. වැය කිරීම පමණයි. ඒකට කියනවා නිරෝධ සත්‍යය කියලා. දේවල් නිරුද්ධ වීම, දේවන් කිවන් කිරීම, සබ්බ සංකාර සමතේ. සියලු සංස්කාර ධර්මයන්ගේ සමතේ. අපි පළවෙනි මම නැවතත් අවධානය යොමු කරනවා අපි ඊයේ කරපු ධර්ම සාකච්ඡාවේදී මේ පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරා ආනෙන්ජාවි සංඛාර කියලා මේ තුනක් තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ ආනෙන්ජාවි සංඛාර දුරුකල යුත්තක් වෙන්නේ? උත්තරයක් වශයෙන් මම ඒ වෙලාවේ මතක් කරේ අපුඤ්ඤාවි සංස්කාර වෙනුවට පුඤ්ඤාපි සංස්කාර හොඳයි. පව් කරන වෙනුවට පින් කරන එක හොඳයි. පින් කරනව වෙනුවට ආනින්ජාවි සංස්කාර හොඳයි යමක් නොකර සිටීම. ඒකත් ඉවර වෙච්ච දවස වෙනකොට යමක් නොකර සිටීමත් මම කරන දෙයක් නෙවෙයි. මම කරන පව් නැති වුණාට පස්සේ ඉබේම ඔකට තමයි එන්නේ. ඒකත් ආනන්ජාපි සංස්කාර වල මමෙක් නැහැ. අයිතිවාසිකම් කියන්න කෙනෙක් නැහැ. ඉබේ සිද්ධ වෙන දෙයක් තියෙන්නේ. ඒකටත් අයිතිවාසිකම නොකිය හිටියට පස්සේ සබ්බ සංකාර සමතයක් සිද්ධ වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි සබ්බේ සංකාරා දුක්ඛ. මොනම සංස්කාරයක් තිබ්බත් දුක. ඒකත් මේ අපේ බුදුහාමරමයි කියලා තියෙන්නේ. ඒක වෙන කෙනෙක්ගෙන් ගත්ත ණයට ගත් එකක් නෙවෙයි. සබ්බේ සංකාර අනිච්චා. අපි කොච්චර අල්ලන්න ගියත් මේ මගේ නිර්මාණ, මගේ දරුව, මගේ පොත්පත්, මගේ කීර්ති නාමය කියලා එකක්වත් අපිත් එක්ක යන්නේ නැහැ. ඒක කොහොම අනිත්‍ය දේවල්. ඒ නිසා අපි දරුව මරන්න යන්න ඕනේ නැහැ. වස්තු ගිනි තියන්න යන්න ඕනේ නැහැ. ගෙවල් ගිනි තියන්න යන්න ඕනේ නැහැ. නැති වෙන වෙලාවක් එනවනේ. වැය වෙන වෙලාවක්, ඡය වෙන වෙලාවක්. අන්න ඒකට ලෑස්තිලා ඉන්නවනම් අම්මා මලයි කියලා, ගෙට ගිනි ගත්තයි කියලා, දරුවා තමන්ගේම තමන්ගේ ඉස්සරහ පිට රජ්ජුරෝ ගෙනල් දෙකට කපලා කැපුවයි කියලා මේ කොහොමඩක්වත් එන්නේ යන්න තමයි. අන්න ඒකට නොසලෙන මනස. ඒකට අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනසක් ආගමේ අතහ ගන්න අමාරු. ආගමේ අපිට කියලා ඔයා මේ මේ කෙරුවොත් ස්වර්ග සම්පත්තිය හම්බ වෙනවා, අර සම්පත්තිය හම්බ වෙනවා, මේ සම්පත්තිය හම්බ වෙනවා කියලා මොනවදෝ රවට්ටගෙන රවට්ටගෙන යනවා. මම සරුවචන් වහන්සේගේ ආගම වශයෙන් ගන්න එක හරියට තේරුම් ගන්න ධර්මයට ගියොත් ඒකේ තියෙන්නේ මොනවා ඇල්ලුවත් අල්ලන දේ හැටියට අදාළ දුකක් Tamanට හම්බ වෙනවා නිසා ගොරෝසු දෙයක් අල්ලනා වෙනකොට සියුම් දෙයක් අල්ලන්න සියුම් දේ වෙනුවට අතිසූක්ෂම දෙයක් අල්ලන්න මේ ආකාරයෙන් ගෙවම් කරන ගෙවම් කරන යන්න පටන් අරගත්තොත් ඒකට සම්මා දිට්ඨිය කියලා කියනවා ඒ සම්මා දිට්ඨිය එනකොට යම් චේතනාවක් යම් ප්‍රණීතියක් යම් ප්‍රාර්ථනාවක් යම් සංස්කාරයක් ආවොත් ඒ සියලු හිතට පහළ වෙන දේවල් ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ දේවල් බාටපත් වෙනවා. හැබැයි යන කෙනාට තේරෙයි ඒ වෙලාවට හිතට මොනවත් එන්නේ නැති එක තමයි නියම සම්මාදිට්ඨිය කියන්නේ. ඒ නිසා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අද්දිට්ඨිය කියලායි මට කියලා දුන්නේ. මොනම දෘෂ්ටියක්වත් නැති එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සියන හැම දෘෂ්ටියක්ම මිච්ඡාදිට්ඨිය. ඒක නිසා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා භාවනා කරගෙන කරගෙන ගියාට පස්සේ සම්මා දිට්ඨිය කියලා ධාතුන් වහන්සේලා වගේ මොන හරි හම්බුවේ කරඬුවක් උඩ තියලා තැම්පත් කරලා හඳුන් කූරුපත්තු කරන්න පුළුවන් වෙයි කියලා සම්මා දිට්ඨියක් හම්බ වෙන්නේ නැහැ. මෙතෙක් කල් අල්ලගෙන හිටියා නම් ඒ හැම එකක්ම මිත්‍යා දිට්ඨි බවත් මේ සියල්ල අතහරින්න ඕනේ බවත් විතරයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒක නිසා මම හිතනවා ඒ සම්මා දිට්ඨිය පිළිබඳ සරුවචන් වහන්සේ දීලා තියෙන මේ නිර්වචනය අමාරුවෙන්ම තේරුම් ගන්නේ බෞද්ධයා විතරයි. බෞද්ධයා මොන්නව හරි අල්ලන්නයි හදන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක එක පැත්තකින් අගය කරනවා. උන්වහන්සේ සඳහන් කරන ඊටාම ගොරෝසු දේවල් අල්ලන මිනිස්සයාට සියුම් දෙයක් පෙන්නලා සියුම් දෙයක් අරමුණු කිරීම හරහා ගොරෝසු දේ අතාරවනවා. සියුම් දේ ලෑස්තිලා ඉන්න කෙනාට අතිසූක්ෂම දෙයක් පෙන්නලා කියනවා සියුම් දෙත් අතාරපන් කියලා. අතිසූක්ෂම දේ තියාගෙන කරනවා මොනවාක්වත් නැති දේ සාපේක්ෂව ඕකත් අතාරින්න කියලා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ගොරෝසු දේශියුම් දේ මාර්ගෙන් අතහැරලා යනකොට ඒකම තමයි තද බල ඉඳ ගන්නකොටම දැනෙන ගොරෝසු ආස්වාස ප්‍රස්වාසය নানা ආකාර කාම ඡන්ද වලට වැඩිය හොඳයි. ඉති ගෙදරවල ඉන්නකොට තියෙන කාම ඡන්ද වලට කාම සංඥා වලට වැඩිය හොඳයි. නමුත් මේ ආස්වාස ප්‍රස්වාසයට දැම්මට පස්සේ ඒක දීගං වාස සන්තෝ අසසාමීති පජානාති කියන දීර්ඝාසවසය කෙටි ආස්වාස බවට පත් වෙනකොට දැනගන්න ඕනේ. දැන් මේ ආස්වාසයේ සම්බන්ධ සංස්කාරات ගෙවිමින් පවතින්නේ. ඒක ක්ෂය වෙනවා. ආ මේක හොඳයි ගොරෝසු ආනාපානට වැඩිය. ඊට පස්සේ මේ සියුම් වෙච්ච එක දිහා සතුටින් එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිය හරි. එහෙම නැත්නම් මේ කෙලෙස් අඩුවීමක් වෙන්නේ සම්මා දිට්ඨියකට එන්නේ කියලා මේක සතුටින් බාරගත්තොත් ඒක අතිසූක්ෂම සම්මා ආනාපානයක් බාටපත් වෙනවා. අන්තිමට ගිහිල්ලා හොඳට අවස්ථාවක් එනවා ආනාපාන කියන නිමිත්ත නැති ආනාපානේ කියන අරමුණ නැති එහෙත් 100%ක්ම සතියේ තියෙන තරම්. 100%ක්ම සමාධියේ තියෙන තරම්. එතකොට පේනවා ආරම්මණයේ පවතින සතියට වැඩිය හුඟක් බලවත් මේ අනාරම්මන සතිය. නිමිත්තක්ට හේතු වෙලා යන සමාධියට වැඩිය හොඳයි අනිමිත්ත සමාධිය. නමුත් මේක භාවනා කරනවට වැඩිය මේකට ලෑස්ති වෙලා යෑම හරහා මේක එනකොට මේ භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දැනගන්න සුළු දැනගන්නා සුළු යෝනිසමනසකාරයක් හරහා ඥානවන්තය බොහෝම ඉක්මනට සාක්ෂාත් කරනවා. මේ ගැන ලෑස්ති නැති එකන, දන්නේ නැති එකන ආනාපානේ සංසිඳනකොට හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා මේ මොකද වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා භාවනා කරලා කියලා සලුවක සාදාලා නැගිටලා යනවා. ආනාපාන භාවනාව හොඳටම කරනවා. නමුත් ඒ යෝගාවචරයකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. ඒ මොකද අපේ හිතේ තියෙනව රැස් කිරීමනේ. අපි හිතන්නේ එnde එnde එන්න ගොරෝසු වෙන්න ඕනේ. එnde එnde එන්න ප්‍රකට වෙන්න ඕනේ. එnde එnde එnde එnde වැඩි වෙන්න ඕනේ. ඒකයි භාවනාව කියලා. එහෙම හිතන එකේ සාධාරණයක් තියෙනවා. ආනාපාන නිමිත්ත ඇර වෙන ඕනම දෙයක් කරා භාවනා කරුවොත් වැඩිමක් වෙනවා. ආනාපානය පමණක් බලන්න බලන්න ගෙවෙනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් මේ දර්ශනේ මේ කතාව කියලා අටුවාචාරින් වහන්සේලා මතක් කරන්නේ හොඳට ගාන්ටාර ලෝහයකින් හදපු හොඳ කිංකිරි නාදෙන ගාන්ටාරයකට හයියෙන් ඩෝංගාල ගැහුවට පස්සේ ඒකේ කිංකිරි නාදය එnde ende ende ende තුනි වෙන්න පටන් ගන්නවා. යෝගාවචරයක් මේ ගෙවෙන තුනී වෙන සද්දට අහුම්කන් දීගෙන හිටියොත් වෙන සත්න මගාරවගෙන කොච්චරක් දුරට යනකම් මේ සද්දේ තුනී වෙනකම් අහන්න පුළුවන්ද? ඊට පස්සේ සද්දෙට මොකද වෙන්නේ? සද්දෙ නැති වෙනවද? අනික් සද්දත් හැංගෙනවද? නැත්නම් මගේ අවධානය වෙන තැනකට යනවද කියලා බැලුවොත් තර්කයෙන් කියන්න පුළුවන් සද්දෙ නම් තව තියෙනවා. නමුත් මට අල්ලන්න බෑ. එක තැනකදී සද්දෙ නොදැනී යනවා. ඉන්නේ මේ වගේ තමයි ආනාපානේ. ඇත්තට ආනාපාන නතරුණා මැරෙන්න එපායි. මැරෙන්නේ නැහැ. නමුත් තියෙනවා ආනාපානේ දැනෙන්නේ නැති මට්ටමට යනවා. එතනදී මේක ප්‍රතිපදාව හරි කෙලස් අඩු වෙනවා තමයි. මම ඒ නිසා මේ ගෙවිච්චත් තුනී වුණත් අතිසූක්ෂම වුණත් බලාපොරොත්තු සුන් කරගන්න තු මේක හොඳ සමාධියක් හොඳ සතියක් හොඳ ප්‍රතිපදාවක් හොඳ කෙලස් කැපීමක් කියලා. ඒක දිගට ඕම බොහෝ වේලා ඒ ආනාපානේ තුනී වෙච්ච තත්ත්වේ ඉන්න පටන් අරගත්තොත් ටික වේලාවකින් ආයසරයක් ගැස්සিলা ආනාපානේ සද්ද හිතවිලි වේදනා එන්න පටන් ගන්නවා. ආනන්ද සප්පයි සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා ඒ කම්පන චංචල සම්පූර්ණ නිශ්චල තත්වයකටපත් වෙනකොට පත්වීමට සාපේක්ෂව අපේ හඳුනා ගැනීම සංඥා ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා යම් මට්ටමක ආනාපානයටපත් වෙනවා අපිට අඳුනන්න බෑ. විඳින්න බෑ. දැක ගන්න බෑ. මෙන්න මේ தത്വෙට හිත කිට්ටු කරගෙන යනකොට හිත හැංගෙන්න පටන් ගන්නවා. හිතට දැන් එල්ල කරන දෙයක් නැති නිසා හැංගෙන්න පටන් ගන්නවා. ඒ කාලය යෝගාවචරයට මතකයේ නැහැ. මම කොච්චර වෙලා හිටියද මොකද උනේ දන්නේ නැහැ. පාර්ට ගැසිලා වදුනාට පස්සේ පේනවා මේ මොහොතකට ඉස්සෙල්ලා හිටපු චිත්තක්ෂණවල කිසිම මතකයක් නැහැ කිසිම සංඥාවක් නැහැ කිසිම අරමුණක් නැහැ හිතෙන්නේ නින්ද ගිහිල්ලා අයියා නමුත් Tamanට හොඳට තේරෙනවා Tamanට ඉරියව්ව පවතිනවා අවදි වෙච්ච ගමන් තමයි දැනගන්නේ මේට ඉස්සලා අරමුණක් තිබුණේ නැහැ කියලා. ඒක නිසා මේ අරමුණු නැති ඒ සූක්ෂම తত্ত্বය අරමුණකට සාපේක්ෂව තමයි තේරුම් ගන්න පුළුවන්. අරමුණ නැති වෙලාව ඉන්න වෙලාවේදී මම දැන් අරමුණක නැතුව ඉන්නේ කියලා කවම දාකවත් කිසිම කෙනෙකුට අවබෝධ කරන්න බෑ. ඒක හරියට නිින්දේ ඉන්න කෙනා මම දැන් නිින්දේ ඉන්නේ කියලා කවදාකවත් දන්නේ නැහැ. ඒක දැනෙන්නේ අවදි වුණාට පස්සේ. ඒ නිසා අවදි වෙච්ච ගමන් මේක අකරතැබ්බයක් නෙවෙයි. දැන් මම යටිහිතට හිත බස්සණ්ඩයි හදන්නේ. එහෙම නැත්නම් tire පිටිපස්ස වෙන නාඩගම දකින්නයි මේ හදන්නේ. ඒ නිසා මම මේක නැවත නැවත වෙන්න ඇරලා අරමුණක් ආපු ගමන් හිත කලබල කරගන්න නැතුව මානසික අසහනයක් ගන්න නැතුව ප්‍රශ්න ඇති කරගන්න නැතුව සැක ඇති කරගන්න නැතුව මේ අරමුණ ආපු නිසායි මම දන්නේ මීට ඉස්සෙල් අරමුණක් තිබුණ නැහැ කියලා මට පුළුවන්ද ආයත් මේ මතුවෙච්ච අරමුණ හරහා ආනාපානයට හිත දාලා ආනාපානේ ආය ගෙවෙන්න ඇරලා ඒ ගෙවෙන අවස්ථාව දැක දැක දන දන යන්න ලෑස්ති වෙලා යන්න ඊට පස්සේ ආය අවදි වෙච්ච ගමන් ආයසරයක් ආනාපානට දාලා ආයත් මේ අවස්ථාව ගන්න මේ විදිහට ඇති නැති සියුම් වෙන නැවත අරමුණු වෙන මෙන්න මේ தત્ත්වෙ දිගට කරගෙන යනකොට යෝගාවචරයා පුහුණුවක් ලැබෙනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය මැවීම. හොඳට බලබලා ඉන්න ආනාපානේ ශූන්‍ය පැත්තට යනවා. ආයේ ශූන්‍යතාවෙන් ආයේ අරමුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ ලොකුවට බැලුවට හැම ප්‍රස්වාසයක් අගම ශුද්ධ වශයෙන් සිද්ධ වෙන දෙයක්. ප්‍රස්වාසය ඉවර වෙන තැන හොඳට බලන් හිටියොත් නොදැනෙන මට්ටමට යනවා දැනීම. ඊට පස්සේ නැවත ආස්වාසිය පටන් ගන්නකොට ආය නොදැනීම හරහා දැනීමක් එන්න පටන් ගන්නවා. මේ දෙක වසංගන එක තමයි අපේ චපල හිත කරන්නේ. මේක පෙනෙන්න දෙන්නේ මේක දැකීම අකරතැබ්බයක්. গুপ্ত ධර්මයක්. එහෙම නැත්නම් මේක විද්‍යානුකූල නෑ. මේක සම්මත දැනුම නෙවෙයි කියලා අපි මේකෙන් මගාරින්නයි කල්පනා කරන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ ප්‍රසවාසයේ නිමාවේ ඉඳලා ආස්වාදයේ හට ගැනීම දක්වා මේ හිස්තන මේ පරාසය මේ පදාසේ නොදකින්ද උත්සාහ කරන එක තමයි තෘෂ්ණාවේ ප්‍රධානම කෘත්‍යය. මේ දෙක ගැටලන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. යෝගාවචරය සතිය වඩන කොච්චරද කියනවනම් අරමුණු තියෙන තාක් සතිය වඩාන ගිහිල්ලා එයා අපේක්ෂා කරනවා දැන් අරමුණු නැතුවත් මේ සතියේ පැවැත්මක් තියෙනවා. හැබැයි මතකේ නැහැ. සංඥා නැහැ ඒකේ. රූප නැහැ ඒකේ. වේදනා නෑ ඒකේ. සංස්කාර නෑ ඒකේ. අන්න මේ කියන්නේ දැක දැක දැන දැන පංච උපාදානස්කන්ධයන් නැති චිත්තක්ෂණයක් යටිපහුව වෙනවා. හිත ඒකට අවදි වෙන්න කැමති නෑ. හිත ඒකට බයක් ඇති කරනවා. හිත ඒකට චකිතයක් ඇති කරනවා. මෙන්න මේකටයි කෙලස් කියන්නේ. කෙලස් කියන අර්ථකතනේ ඔතනයි තියෙන්නේ. පෙන්නගෙන දෙන්න පුළුවන්. යොමු කරවන්න පුළුවන්. යෝගාවචරය එතෙන්ද ගිහිල්ලා කිරිගහට මෝල් ගහෙන් යනවා වගේ පෙන්වන්න පුළුවන්. නමුත් යෝගාචරය ඒක පිළිගන්න කැමති නෑ. එතන කෙලස් නිසා සැක උපදවන. බය ඇති වෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා මේ භාවනා මට හරියන්නේ නෑ ආනාපානේ මට ගැළපෙන්නේ නෑ මේ ගුරුවරයා හොඳ නෑ මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නෑ කියලා විවිධාකාර ක්‍රම දිගේ යනවා. ඒ මොකද ඒ කාය සංස්කාර සංසිඳුනට ඊට යට තියෙන චිත්ත සංස්කාර කියන සංඥා චේතනා සංඥා වේදනා කියන දෙක නැතිවීමේ අවස්ථාව වේදය අවේදිතයක් බවට පත්වෙන එක සංඤී සංඤී නොවන දැනටපත් වෙන එක මනුස්ස අත්දැකීමක් තාර්කික අත්දැකීමක් විදුහුරු අත්දැකීමක් නෙවෙයි ඒක গুপ্ত දෙයක් ඒක මනුස්සයට දාලා දෙයක් නෙවෙයි කියලා ඒක බැහැර කිරීමේ කලාවක් තමයි අපි මේ ලෝකායත විශ්යන් නරව ගන්නන. සරුවත් යනන්සේ පෙන්න කොච්චර ලෝකායත විශ්ය දැනගත්තත් දක්ෂ වුණත් මම ගෙනියලා නතර කරන්නම් මේ සියල්ලේ නැතිවීම හැමාරේ මැරෙන්න ඉස්සලම දකින්න පුළුවන්. නමුත් උඹ පිළිගන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. ගුණා වතුර ගාවට ගෙනිච්චාට ඌ බොන්නේ නැත්නම් මොන කරන්නේ? උනා නාස්ලනේ දාන වතුර ළඟට යන්න බලයි ඒක වට පිට බලන්න ගත්තොත් එහෙම වතුර බීපන් කියලා අපිට ගොම්බාසාව තේරෙන්නේ නැහැ. ඊයෝ කංගගා ඉන්නවා උකර්බනේ ඉන්නවා. ඒ වගේ තමයි බුදුරජාණන්සේ ඇදගෙන යනවා අපිව. ඇදගෙන ගියාට හැම කෙනාගේම තියෙන ඥාණය කියන එක හරහා ඒ කෙනා කරන්නේ මේකට විරුද්ධ වෙලා අරියාදු වැඩ කර කර ඉන්නවා. ලොකු සද්ධාවක් තියෙනවා ලොකු ලෑස්ති වීම යාමක් තියෙනවා ලොකු අත්තරදි රාශියක් තියෙනෝනේ මේ ගෙවන් වීමේ වැඩපිළිවෙල ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් තැනක ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුව කියන රූප විතරක් නෙවෙයි සැප දුක්ඛෝ අදුක්ඛම සුඛ වේදනා කියන වේදනා කිසිවක් නැති අවේදිතයක් තියෙනවා වේදනා කිසිත් නැති අවේදිතයක් තියෙනවා සංඥා මට්ටමක් එනවා මතකෙට යන්නේ නැති මතකෙට ගන්න තරම් යන්න තරම් දෙයක් නැති සංඥාව තුනී වෙන තනක් එනවා එතනදී අපි කිසි දෙයක් නොකර සිටීමේදී සංස්කාර විසංඛාරගත වෙනවා. නමුත් විඥානය මේකට බයයි. විඥානය මේ වෙලාවට নানা ආකාර දහංගට දාලා එයා විවිධ ක්‍රමවලට එක්ක බයක් ඇති කරලා එක්ක සැකයක් ඇති කරලා එක්ක කෙලේශයක් මතු කරලා මොනවා හරි දෙයකින් මේ தત્ත්වය පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතන යන එක එකක්. මෙතන හුඟ දෙනකොට යන්නත් පුළුවන් යවන්නත් පුළුවන්. නමුත් ගියාට පස්සේ මේ විඥානයේ ප්‍රතිෂ්ඨිත විඥානයේ අපපතිටිත විඥානය බාටයි මේපත් කරන්න හදන්නේ. එහෙම නැත්නම් සනි සනිදස්සන විඥානයේ අනිදස්සන විඥානයක් බාටයිපත් කරන්න හදන්නේ. ඒක නිසා මේකට අරමුණු දෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ. සියලු අරමුණු වලින් තොර කරලා කොච්චර චිත්තක්ෂණ ගානක් මට ඉන්න පුළුවන්ද? කොච්චරක් එකට අවදි වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ඕකට සම්මාදිට්ඨිය කියයි. ඕකයි සම්මාදිට්ඨිය කියන්නේ සියලු රූප වේදනා සංඥා සංඛාර විඥාන නැති තැනකට ගියාට පස්සේ ප්‍රයෝගය හරහා භාවනා ප්‍රතිපත්තිය හරහා ඒක පිළිගන්නාසුළු ඒකට ලෑස්තිලා යන්න පුළුවන් තැනකට යනවනම් අපි සංසාරේ කවදාකවත් ගියේ නැති මනස ඉතාම ගැඹුරු තැනකට නැත්නම් මනස ඉතාම නිකලස් තැනකට මනස ඉතාම ප්‍රාග් තැනකට මනස පටන් ගත්ත තැනකටම යන්න පුළුවන් නොගිය එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අඳුනන්නේ මේකට ගියාට පස්සේ තමන්ගේ අනන්‍යතාවය නැති වෙලා යනවා මාන්නේ නැති වෙලා යනවා. තණ්හා කරන දෙයක් නැති වෙලා යනවා. ඒක නිසා හුඟව දෙනකොට මේක බීතිකාවක් වෙනවා. ඒ වෙනුවට හිතෙනවා අනේ මේ වගේ වෙලාවට අනිච්චන් දුක්ඛං අනත්තං කියලා හරි භාවනා කරන්න නැත්තම්. අනේ මේ වෙලාවට මෛත්‍රී භාවනා ටිකක් කරගන්න නැත්තම්. අනේ මේකට බුද්ධානුස්සති ටිකක් දාගන්න නැත්තම් කියලා මොනවා හරි සංස්කාරයක් දාන්න හදනවා. මේකට කියන්නේ පෑදීදියට බොරදී එකතු කරනවායි කියලා. එතන හොද හොද මණ්ඩේ දානවායි කියලා. ඉතින් ඒක සරුවච්චන්න්සේ පැහැදිලිවම සඳහන් කරනවා මෙතෙන්ට ගියාට මේක විවේකයක් මේක නිරෝධයක් මේක විරාගයක් මේක විමුක්තියක් කියලා කිසි කෙනෙක් බාර ගන්න ලෑස්ති නැහැ. ඒ විනෝඩ දකින්නේ අකරතැබ්බයක් වුණා වගේ. මගේ හිතේක පාට නින්දට ගියා වගේ. මොනවා වුණාද දන්නේ හරියට ස්පිරිතාලයක පාට අපි ඇත්ත කැල්ල බැලුවොත් ඇක්සිඩන්ට් එකකට පස්සේ අපිට මතක නැහැ ඇක්සිඩන්ට් එක පස්සේ ස්පිරිතාලට එනකම් මොකුත් මතක නැහැ. ඉතින් වටපිට බලන්න වගේ ඒ කෙනා ඒ රූප වේදනා සංඥා සංස්කාරයන් නැති චිත්තක්ෂණයේ අත්දකින්නේ අකටතැබ්බයක් වගේ. එතනදී තමයි අපිට සද්ධාව තියනවාද කියලා ඔන්න දැනගන්න පුළුවන් තැන. එදෙන තක්කු මුක්කු වෙනවා නම් ඒ කියන්නේ සද්ධාවේ අඩුවක් තියෙන. එතනදී ඒකට මූණ දෙන්න ප්‍රම් ශක්තියක් නැත්නම් අපිට වීරත්වයක් නැහැ. ඒ වෙලාවේදී තුහාම සතිය පිහිටව ගන්න බැරි නම් අපේ සතිය කොර වෙච්ච සතියක් අංශභාග සතියක්. ඒ වෙලාවේදී මේ තක්කු මුක්කෝ තියදී හිත සලා ගන්න නැතුව සමාධියක් පවත්වන්න පුළුවන් නම් ඒ මේ ජීවිත මොනවා වුණත් ඒ தත්වයටදී මට සමතුලිතතාවය නඩත්තු කරන්න පුළුවන් සමබරභාවය පාවිච්චි කරන්න පුළුවන් කම්බේ ඇවිදින මිනිසෙක් වගේ ඒ මිනිසා කම්බේ ඇවිදින කවුරු හරි හයියෙන් ගැහුවොත් කම්බේට මුළු සහලවන මුළු ඇඟම නමුත් ඒ මිනිසා වැටෙන්නේ නැතු යා ඒ වගේම තමයි මේකට ප්‍රඥාව කියන්නේ මෙන්න මේකටයි කිසිම දෙයක අනාලම්බිත වෙච්ච මේ චිත්තක්ෂණය තමයි තේරෙනවා ආලම්බන චිත්තක්ෂණ කියන්නේ ආරම්මන චිත්තක්ෂණ නිමිත්තක්සයිද චිත්තක්ෂණ හැම ආරම්මණයක්ම හැම නිමිත්තක්ම ආශ්‍රය කිරීමෙන් කම්පන චංචල දෙනවා අනාරම්මන අවස්ථාවේදී කිසිම කම්පන චංචලයක් නැහැ එතකොට ඒකේනා වාතේ පාවෙනවා වගේ කිසියම් තැනකට සම්බන්ධයක් නැති නැත්නම් ගුරුත්වාකර්ෂණයෙන් මිදිච්ච තැනක ජීවත් වෙනවා කෙනෙකුට වගේ ඉබේම එතන හිස් වුණාට එතන හිස් වෙලා තියෙන්නේ අසහනෙන් හිස් වෙලා තියෙනවා. එතන හිස් වෙලා තියෙන්නේ මානසික දරතයන්ගෙන් හිස් වෙනවා. දැවිලි තැවිලි වලින් හිස් වෙනවා. හැබැයි පේන්නේ ධර්මයේ දන්නේ නැති කෙනාට වෙන්නේ පාළු වුණා, තනි වුණා, කම්මැලි වුණා, නීරස වුණා, අසරණ වුණා යන්නේමක් නැති වුණා කාන්තාරික තන වෙනා වගේ තමයි පේන්නේ. අන්න එතනදී තමයි අපිට සද්ධාව කියන එක උරගා බලන්න පුළුවන්. අන්න එහෙම දෙයක් වුණත් මම බුදුන් කෙරෙහි සැල විශ්වාසයි. මලඟ තාම තියනවාද ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව තමන්ගේ සීලය පිළිබඳව සම්මාදිටියක් දැනගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මිච්ඡාදිටියක් දුරුවන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මට ඇදහිීමක් තියෙනවා. මේ වගේ වෙලාවට මට වීරියක් තියෙනවා. දරා සිටීමේ ශක්තියක් තියෙනවා. මෙවැනි දක්මුක්කකදී සතිය පවත්වන්න පුළුවන්. මේකයි මම මේ පෙන්වන්න තියෙන එකයි මරණයේදී සතිය පැවැත්වීමයි දෙකම එකයි. මරණයේදී සද්ධාව පවත්වනවා කියන එකත් ඔච්චරම තමයි. මරණයේදී වීරත්වය පවත්වනවා කියන එකත් ඔච්චරයි. ඉතින් අපි මේ ලෝකේ ඉන්නකම් පුදුමාකාර දෙල්ලම් කරනවා මරණයේදී පුදුමාකාර බයක් දක්වනවා. හැබැයි මරණයෙන් එහාට මේ කරන කිසිම දෙයක අදාළ භාවයකුත් නැහැ. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, නිලේ තියෙනකම් තවත් මොකක්ද කං තියෙන සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවෙන් යනකම්. ඔයින් එහාට මොකක්වත් අදාළ නැහැ. මේ ඉන්නකන් තමයි මේ සෙල්ලම් ටික දාන්නේ. කවදාකවත් මරණය පැත්තෙන් අපිට මේ ජීවිතේ බලන්න බෑ. අපි බලන්නේ ජීවිතේ පැත්තේ මරණ දිහා බලනකොට අම්මෝ පටාචාරාවට වෙච්ච දෙයම තමයි මිනිහත් මරනවා, දරුවොත් මරනවා, අම්මා තාත්තත් මරනවා, මල්ලිත් මරනවා, ගේත් කිනි ගත්ත ඇඳුමුත් නැහැ හෙළුවේ. ඉතින් ඒක මරණය කියන්නේ ඒ තරම් දෙයක්. නමුත් මරණය පැත්තේ ජීවිතේ දිහා බලනකොට මේක මොන වදයක්ද මේක? මොන වෙහෙසක්ද මේක? මොන අසහනයක්ද මේක? මේක මොන දැවිල්ලක්ද? මොන තැවිල්ලක්ද? මොන දෙයටද මේක නඩත්තු කරන්න කියලා බැලුවොත් නඩත්තු කරපු කිසි කෙනෙක් සතුටින් මැරලා නැහැ. මානව ඉතිහාසයේ කවදාකවත් මරණයට සතුටින් මුණ දීලා නැහැ සම්මාදිට්ඨික පුද්ගලයෙක් අර. සම්මාදිට්ඨිය කනට දන්නවා මේ මරණය වගේ තක්කු මුක්කුවකදී, මාරුවකදී මට මගේ ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ වීර්ය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ සතිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ සමාධිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ ප්‍රඥාව කඩා ගන්න තියෙන්න පුළුවන් කියලා. ඊ타ත්ම තද බල අනතුරුවට ලක් වෙලා ජීවිතය සම්පූර්ණයෙන්ම මැරෙන්න තියෙන මට්ටමට ගිහිල්ලත් ගොඩ ආපු දෙතුන් දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා. ඒ අතු කියන ඔය කිසිම බයක් මොකුත් නැහැ. අමුතුම ඥානයක් ඒ වෙලාව ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. මම භාවනා කරලා තිබුණේ නැහැ. නමුත් ඒ වෙලාවේදී මට ඇති වෙච්ච පිරිච්ච ගතිය, ඒ සම්පatti කරගතිය මට සැකයි භාවනා කරන ඔබ වහන්සේලාටත් තියෙනවා කියලා. අපි හිතන මොකක්වත් වෙන්නේ නැහැ මරණයේදී. මරණයේදී සිද්ධ වෙන්නේ ඒ හේතු බල ධර්මයක් කරනවා කටයුතු සිද්ධ වෙන්නේ නෝ අපි හිතාන ගිය සියලු සැලසුම් අපි හිතාන හිටපු සියලු දේවල් අපි අතහැරලා දාන මොන දෙයකින් අතපිට සහනයක් නැහැ. ඒ නිසා කාල් ජුන් කියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ප්‍රධාන පෙළේ මානසික විද්‍යාඥයෙක් කියනවා ජීවිතය කියන්නේ බරපතල දිග සමීකරණයක්. ලේසි නෑ ඒ ගාන හදන එක. නමුත් මරණාසන්න වෙලාවේදී කොච්චර දිග සමීකරණයක් වුණත් උත්තරේ බිඳුවයි කියන එක තේරෙනවා. හම්බ කරපු සේරමත් ඉවරයි. දැනුමත් ඉවරයි. කීර්ති නාමයත් ඉවරයි. ඔක්කොම අප්‍රිය දායාදයක් බවට පත් වෙනවා. Taman නොහිතපු කෙනෙකුට දීලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඊටාම සමීක තීක්ෂණ වෙච්චි සංකීර්ණ වෙච්චි මේ ජීවිත සමීකරණයේ උත්තරේ බිඳුවයි. යම් කිසි කෙනෙක් මරණේ ජීවිතේ පැතිරලා මරණේ බැලුවොත් ඒක භයානක දෙයක් ඒ මනුස්සයාට. නමුත් මරණයේ පැත්තෙන් ජීවිතේ දැක්කොත් ඒ මිනිහ ආයෙනම් මේ ජීවිතේට එන එකක් නැහැ කියලා. ආපු එක එක්ක සතුටින් නැහැ. එක එක්ක සතුටින් නැහැ. අපිට පේනවා අල්ලපු ගෙදර එක නාන හරි ජොලියේ ඉන්නවයි කියලා. විරුද්ධ පක්ෂේ නායකයර පේනවා ජනාධිපතිතුමා හරි ජොලියේ ඉන්නවයි කියලා. ජනාධිපතිතුමාට තියෙන යකෝ විරුද්ධ පක්ෂ නායකයා නිකම්ම පඩි අරගෙන ඊටත් වැඩි ජොලියේ ඉන්නවයි කියලා. දෙන්නට දෙන්න බලන් හිටියට එක එක්ක සතුටක නෙවෙයි. ඉතින් මේ මේ ආකාර බයක් ඇති කරන මේ මරණය පිළිබඳව ජීවත් වෙද්දිම ක්ෂණික මරණය අත්දකින්න නම් ඒ යෝගාවචරය දැනගන්න ඕනේ රැස් කිරීම සියල්ලටම පොදු නම තමයි සංස්කාර. ඒකට ඇබ්බැහි කියලා කියන්නත් පුළුවන්. ඒ රැස් කිරීම හැම එකක්ම දුකක්. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ වෙනුවට මේ රැස් කරන හැම දෙයක්ම අස්පනා පිටම නැති වෙලා විනාශ වෙලා භංග වෙලා යනවා. මේක දැකීම කාලකන්නිකමක් නෙවෙයි. මේක දැකීම தত্ত্বය ඇති හැටිය දැකීමක්. ඒ නිසා අපි ප්‍රියමනාප වස්තු සියල්ලම අස්පනා අපිට දැක දැක දන දන ගෙවෙද්දී දැක දන දන දන ක්ෂය වෙද්දී දැක දන දන දන වැය වෙද්දී නිරෝධ වෙද්දී දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ දෘෂ්ටියට කියනවා සම්මාදිට්ඨිය කියලා. අපිට මෙතෙක් කල් හම් වෙලා තියෙන්නේ එකතු කරනකොට සතුට වෙන දේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආස්වාසයේ ගෙවම් කරන තැනත් ප්‍රස්වාසයේ ගෙවම් කරන තැනත් දෙකේ තමයි නිවන තියෙන්නේ. ඒක නිසා අපි ආස්වාස ප්‍රස්වාසයේ යාලු කරගන්නේ කොයි දේ තියෙන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන සංස්කාර වල තියෙන උපදුමක් තියෙනවා එතිලා පෙරලියක් තියෙනවා නැතිවීමක් තියෙනවා අන්න එයින් මේ වැයවීමන තමයි Nirodhe කියලා කියන්නේ අපිට සිහියෙන් බුද්ධියෙන් මේ වැය වෙන තැන ක්ෂය වෙන තැන නිරුද්ධ වෙන තැන බලන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙනවා ප්‍රස්වාසයේ අන්තිම බලන්න පුළුවන් නම් ඊ타ත්ම සවිස්තරව ඊ타ත්ම ධර්ම ගෞරවකින් යුක්තව අන්තිම දැන්ට නැට්ටට යනකම් බිඳුවට යනකම් බැලුවොත් ඒ ප්‍රසවාසය අන්තිම බලනකොටම තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒකේ අවසානයේ ද්‍රව්‍යයක් තිබිලා අද්‍රව්‍යයක් බවට පත් වෙන තැන. රූප තිබිලා නැති වෙන තැන. වේදනා තිබිලා නැති වෙන තැන. සංඥා තිබිලා නැති වෙන තැන. සංස්කාර තිබිලා නැති වෙන තැන. අන්තිම ඒකට විඥාණයකට මම එතන ඉන්නවද නැද්ද? මමයා ඉන්නවද නැද්ද කියන එක දැක්කන්න බැරි වීම සත්පුරුෂයාට විශාල ආඩම්බරයක් වෙන අතර අසත්පුරුෂයාට මහා බයක්. අසප්පුරුෂයාට මහා කම්පනයක්, චංචලයක්, සුනාමියක් ආවා වගේ. නමුත් බුද්ධ ඥානසේ මේක පෙන්වන්නේ ටික ටික ටික ටික. කොයි කෙනාටත් ටික ටික ටික ටික පෙන්නකොට කවදා හරි ඒ ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත දැකලා මේක තමයි මම අවබෝධ කරන්න ඕනේ කියලා ක්ෂය වීමට වැය වීමට පක්ෂග්‍රාහී ක්ෂය වීම වැය වීම දිහා සාදරව බලන සුළු ක්‍රමවේදයක් ඇහුවොත් අපේ හිත තුළ හැම කෙනාගේම සමාන ක්‍රමවේද දෝගයක් තියෙනවා. ඒක කවුරුවක් කියලා දෙන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපි මේ හොයන්නෙම එකතු කරන පැත්ත. අපි හොයන්නෙම වැඩි කරන පැත්ත. මේ දෙකෙන් එකතු කිරීම වැඩි කිරීම කරන්න ගියොත් අඩු කිරීම බෙදීම අඩු වෙලා යනවා. ඡේ වෙන පැත්තේ තියෙන නිරෝධ සත්‍යයේ තියෙන මේ එකතුරාට කමන්නේ වැඩි කරාට කමන්නේ මේ සියල්ලම නැති වෙන සුළුයි. අනේ නැති වෙන බව චිත්තක්ෂණයකටත් අමතක නොකර එකතු කරාට ප්‍රශ්නයක් නැහැ. එකතු කරොත් ඒවට ප්‍රේම කරාට ප්‍රශ්නකුත් නැහැ. අවසානයේ ප්‍රේමේ වැඩි වෙච්ච තරමට දුක ඇති දුක වැඩි දුක ඇති වෙනවා බව දන්නවනම් පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා. එතකොට ඒ කෙනාට මේ පැමිණෙන දුක දරා කියා ගන්න බැරි මට්ටමකට යන්නේ. ඉතින් ඒක තමයි ඉස්ලාමයේ රූප ධර්මයක් ගෙවම් කරනකොට බලන්නේ. වේදනාවක් ගෙවම් වෙනකොට සුඛ වේදනාවක් නම් ගෙවන් වෙනකොට දුකයි දුක් වේදනාවක් ගෙවනකොට සුඛයි ඉවර වෙන තැන බලනවා ඉතින් සංඥාව ඉවර වෙන තැන හඳුනා ගැනීම දැනීම මතක ශක්ති සියල්ලම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වෙනකොට මේ ප්‍රතිපදාවයි මේ වැය කිරීමයි කියලා දකින්න නම් මේ මමයා මම අඳුනගෙන තියෙන මේ සියලු ලක්ෂණ හොද පාලුකට ලක් වෙනවා එන්නේ එතන තමයි සද්ධාව අපි පරීක්ෂා කරලා බලන්නේ ඒ තියේදිත් මම තාම ධර්මයේ කෙරේ බුදුන් කෙරේ සංඝයා කෙරේ සද්ධාවක් තියනවාද ඒ වගේම එහෙම වෙද්දී සංස්කරණය කරන්න එපා ආය මොනවත් ඔලුවට දාන්න එපා නැගිටලා දුවල දුවන්න යන්න එපා හිතන්න එපා සැක කරන්න එපා මේකට නිසිනින්ද මෝරන්න දෙන්න ඒක වැවෙන්න දෙන්න කල යුත්තක් තියනවනම් ඒකට තියන් තියෙන යමක් නොකර සිටීම තමයි යමක් නොකර සිටීමේ දක්ෂකම තියෙනවා නම් එතනින් එහාට තමන්න තේරෙන්න පටන් ගන්නවා කරන්න නම් මමෙක් ඕනේ. කරන්න නම් මාන්නයක් ඕනේ. කරන්න නම් තෘෂ්ණාවක් තියෙනවා. ඒ නිසා තණ්හා මාන දිටි තියෙන කෙනා හරි උනන්දුයි. ලොකු ගැම්මක් තියෙනවා. ලොකු නිර්මාණශීලීත්වයක් තියෙනවා. යන්තනක භාවනා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ තණ්හා මාන දිටි අඩු වෙනකොට ඒ කෙනාට පේන්නේ Tamange නිර්මාණශීලීත්වය අඩු වෙනවා වගේ. Tamanට පේන්නේ ඉදිරියට යන්න ගැම්ම නැති වෙනවා වගේ. නමුත් සරුවචනංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ලාභ සත්කාර සම්මාන සිලෝක අදාසින් භාවනා කෙරුවොත් ඒ නිර්මාණශීලීත්වේ නැතිවට කනගාට වෙනවා. නමුත් භාවනා කරන්නේ නිවන අවබෝධය කරන්නයි ලාභ සත්කාර සඳහා නෙවෙයි නම් යාට හොඳට තේරෙනවා මේ සංසාරයේ ඇදගෙන යන මේ ජවය නාශනුවක් දාගත්ත මීහරක කෙනගේ ජවය පෝෂණය ලැබෙන තණ්හා මාන දිටි තුනෙන් ඒව නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න Taman ඇතිදී බාර ගන්න කැමැති තියෙන තැනින් වැඩ පටන් ගන්න කැමැති ඇති හැටිය දකින්න කැමැති ඥානෙ පිළිගන්න නැති දේවල් හොයන්න ගිහිල්ලා හෝ ඇති වෙච්ච දේවල් ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා ලැබෙන අසහනය මානසික ආතතිය මේ දැවිලි දැවිලි කවදාකවත් තණ්හාවත් එක්ක තණ්හාව තියෙද්දි නැති කරන්න බෑ. තණ්හාව කියන්නෙම දැවිලි තැවිලි තමයි. තණ්හාය ජායති සෝකෝ. ඒක නිසා මේ තණ්හාව නැති තැනටපත් වෙනකොට භාවනාවෙන් අනිවාර්යයෙන්මපත් වෙනවා. අන්න ඒකට සාදර වෙන්න ඒක පිළිබඳව මේක ප්‍රතිපදාව බව තේරුම් ගන්න මේ වෙනකොට මගේ කෙලස් අඩු වෙන බව තේරුම් ගන්න යම් දෘෂ්ටියක් යම් මානසිකාරයක් යම් ප්‍රාර්ථනාවක් තියෙනවනම් ඒකට පොදුවේ අපි සම්මාදිට්ඨිය කියලා කියනවා. ඉතින් ඒක නිසා සම්මාදිට්ඨිය දැනටමත් තියෙනවා කියන පදනමකින් අපිට වැඩ පටන් ගන්න බෑ. සම්මාදිට්ඨිය තියෙනවා වැඩ පටන් ගන්න ඕනකමකුත් නැහැ. එතනින්ම විවේකී ලැබිලා තියෙන නිසා අපි යම් ජවයක් යම් දෙයකට මෙහෙවලා මෙහෙවිලා ඉන්නවනම් ඒ මෙහෙවන හැම එකක්ම ওই තණ්හා මාන දිට්ඨි තියෙන පදනමේ තියෙන. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මෙහෙවීම හරහා මම ගෙනත් තියෙන කර්ම ජවයේ මොන වගේ දෙයක්ද මගේ චිත්ත ශක්තිය මොන වගේ දෙයක්ද මං කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා දැනගන්න අනිවාර්යෙන් භාවනාවක් කරන්න. භාවනාවක් කරනකොට කරනකොට සම්මාදීටිය පහළ වෙන්න පහළ වෙන්න තේරෙනවා මේ තටමලා අමෝරාවෙන් දුම් ගහලා ඉදවලා කනවට වැඩිය හරිය ලේසි ගහේ ඉදලා වැටිච්චා. ඒ නිසා මේ දඟලලා තටමලා ගන්න එක්කනාගේ වැඩපිළිවෙලට සඳහන් කරන්නේ අමු අඹ කන්නයි කියලා. ඉදෙන් ඉස්සලා කනවා. ඉවසගෙන හිටියොත් ඔය ගහේ ඉඳලා වැටෙනවා. අමතර ප්‍රයත්න කරන්න ඕන කමන්නේ. ගහේ ඉඳලා වැටුණාට පස්සේ ඒක හරි රසයි. මේකට කියන පුංචි අවශ්‍ය කරන ඉවසීමක්. ගහේ තියෙද්දි කඩලා දුම් ගහලා ඉලවලා කෑවත් අඹ තමයි ඉදිලා තියෙනවා තමයි නමුත් රස නැහැ. ගහේ ඉදෙන්න ඉඩ දෙන්න බැරිකම තමයි අපිට වෙලා තියෙන්නේ මේ ක්ෂණික වැඩ අපි ඉල්ලනවා. එහෙම නැත්නම් අපිට ඉවසන ශක්තියක් නැහැ. මේ ප්‍රස්වාසය ඉවර වෙනකන් බලන් ඉන්න බෑ. ආස්වාසය ඉවර වෙනකන් බලන් ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා හයියෙන් හුස්ප ගන්න හදනවා නැත්නම් මේක වැරදිලා කියලා හිතනවා. ඒ නිසා මේ සම්මා දිට්ඨිය Taman තුල ඇති වෙනවා නම් මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා නම් ප්‍රධානම දේ තියෙන්නේ සුත්තමේ ඥානයෙන් හම්බෙන අමතර දැනුම නෙවෙයි මම මෙච්චර කල් අල්ල බදාගෙන හිටියේ මොන වගේ දෙයක්ද එහෙම නැත්නම් ඒක කොච්චර පවට කෙලෙස් වලට මාරපාක්ෂිකද එවන බුදුරජාණන් වහන්සේ අවංකව පෙනී හිටින මේ නික්ලේශී බව පිවිතුරු බවත් එක බලනකොට මේ කුණු කන්දලේ අයින් කරන්නේ නැතුව මිච්ඡා දිට්ඨිය අයින් කරන්නේ නැතුව ධර්මයක තැම්පත් වීමක් වෙන්නේ මේ සඳහා කරන කැපකිරීම වලදී දානයේදී අපි දස දාන වස්තු දීලා දානවා. සීලේදී අපි අභය දෙනවා. කාටවත් බයක් දෙන්නේ නැතුව අභය දන් දෙනවා. අභය දාන දෙනවා. ඒකට අපිට අභය ලැබෙනවා. සමාධියේදී අමාරුවෙන් දුක්කසේ නීවරණ ටික දීලා දාන. මෙතෙක් බර පොදිය සංසාරේ අපි අරගෙන ගියේම අත නෑර බිම නොතබ අරගෙන ගිය සමාධිය නීවරණ ටික සමාධිතු පොඩ්ඩකට පොදිය බිම තියෙනවා. විපස්සනාදී අපි අතහරින්නේ අපේ රුචි අරුචිකන් ටික අපේ පෞරුෂත්ව ලක්ෂණ අපි කර්මජාවේ. මේ රුචි අරුචිකන් ටික රැක ගන්න තමයි අපි මෙච්චර තෝතෝ වරපල කිකිය රණ්ඩු කරන්නේ. මේ කරන දින ජඩකම් සේරම කරන්නේ මම රුචි දේ කවුරු හරි හානි කරනවා මට කේන්ති නමුත් යම් කිසි කෙනෙක් යෝගාවචරයක් දන්නවනම් මේ රුචි අරුචිකන් ටික කවදාකවත් මගේ හිතසුව සලසන්නේ මේ රුචි අරුචි ටික ගෙවුනට පස්සේ ප්‍රകൃතිය ඉතුරු වෙනවා. සිද්ධ වෙන සාමාන්‍ය ස්වභාව සිද්ධිය ඉතුරු වෙනවා. ඒක තමයි හොඳම දේ. ඒ තමයි ගහේ ඉදිච්ච පළතුරක් වගේ සම්මා දිට්ඨියක් සිද්ධ වෙන්නේ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මහණි උක් බීජයක් සාලි බීජයක් එතන මුද්దిక මුද්‍රප්පලම් බීජයක් බිම දැම්මොත් ඒක පොළවේ සාරේ උරාගත්තොත් ආපෝ සාරේ උරාගත්තොත් ඒක ඒකාන්තයෙන්ම මිහිරිපලයක් ඇති කරනවා. ඒ මොකද බීජේ භද්‍රිකයි. දාලා තියෙන බීජේ භද්‍රයි. ඒ නිසා ඒක තිත්ත රසේ උරා ගන්නෑ පොළවේ එකයි. ඒ නිසා අපි කවදා හෝ සම්මා දිට්ඨිය හිතේ පළපදියම් කරගත්තොත් විත්‍ය ඒ දෘෂ්ටිය බද්ධක නිසා ඒක නාතින් කරන හැම ක්‍රියාවකම කතා කරන හැම වචනයකම හිතන හැම හිතවිල්ලකම එයාට විතරක් නෙවෙයි කාටත් ඊඨාය කන්තාය මනාපාය සුඛාය හිතාය සුඛාය සංවත්තති කියලා තියෙනවා. එනිසා අපිට මේ ඒ දිෂ්ටිය දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් එපිට දෘෂ්ටි ඍජු කරගෙන පැත්තක තියලා කරන හැම කටයුත්තකදීම අපි කරන්නේ ගොනාඩ ඉස්සලා කරත් ඉස්සරහට දාගෙන වගේ යන්න බැරි ගමනක් යනවා. අහුවොත් කිව්වොත් එහෙම මේ දෘෂ්ටි ඍජු කරගන්න වෙලා ගන්නදී කියලා ඔක්කොම කියන්නේ ඊට වැඩිය බරපතල වගේ කීම් තියෙන යුතුයකම් තියනවා වෙලා නැහැ. ඒක නිසා මේ දෘෂ්ටි ඍජු කරගන්න එක පස්සේ තියලා අපි ලස්සන කාය කර්ම කරන්න ශිල්ප ඉගෙන ගන්නවා. ලස්සන වචී කර්ම කරන්න සබාව කතා කරන හැටි ඉගෙන ගන්න. නමුත් කොච්චර જાති කෙරුවා දෘෂ්ටිය වැරදි තාකල් ඒකෙන් උපදින හැම බීජයක් මේකෙන් උපදින හැම දෙයක්ම අහිතාය අකන්තාය අහිතාය අමනාපාය සංවත්තති කියලා. ඉතින් මේකෙන් මේ සම්මාදිට්ඨිය කියනලා මිච්ඡාදිට්ඨියකට පෙරලෙන පෙරලිල්ල කැලණි ගඟේ ගන්න වතුරක් මහවැලි ගඟට ගිහිලා දානවා වගේ. ස්වභාවයෙන් නම් කවදාකවත් යන්නේ නැහැ. වැටුනොත් වතුර බින්දුවක් මහවැලි ගඟට වැටෙනොත් මහවැලි ගඟෙම තමයි මොහේ කටෙන් එළියට යන්නේ. කැලණි ගඟට වැටෙනොත් කැලණි ගඟෙන් තමයි. සරුවචනන්ස අපිට පෙන්ලා දීලා තියෙන්නේ ඔබට ඕනේ නම් ප්‍රතිපදාවක් තියෙනවා. ඉස්ලාම දැනගෙන මේ සංස්කාර වශයෙන් හෝ එහෙම නැත්නම් අවිද්‍යාව වශයෙන් හෝ මේ ක්‍රියා කරන හැම දෙයක්ම මිච්ඡාදිටි ප්‍රමුඛයි. සිද්ධ වෙන හැම දෙයක්ම ලෝකේ සම්මාදිටි ප්‍රමුඛයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ කෙරෙන කරන දේවල් නතර කරලා කෙරෙන දේවල් පිළිබඳව පුළුවන් තරම් අවදියෙන් පුළුවන් තරම් අප්‍රමාදීව පුළුවන් තරම් එලඹ සිටි සීයෙන් ගත කරනවා නම් මිනිස්යා මේ නව ශිල්ප නව විද්‍යා ක්‍රම ඉගෙන ගන්න ඉස්සෙල්ලා මහ පොළොව තලෙ මෙච්චර විනාශ කරේ නැහැ. මිනිස්යා මේ විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ තමයි දැන් ඒකාන්ත විනාශයකට යනවා නතර කර ගන්නවත් බෑ. මනසට නතර කරන්නත් බෑ. පුදුමාකාර වේගකින් පෘථිවිතලේ රත් වෙන්න පටන් ගන්නවා තියෙනවා. පෘථිවිතලේ අඩියේ තියෙන ඉන්ධන ගොඩාක් අරගෙන දවලා මතු පිට පෘථිවිතලේ කෙලසලා තියෙනවා. වස්තුව ඊටාත්ම සාධාරණ විදියට 100ට 1ක් මිනිස්සුયો මුළු ලෝකෙම නැත්නම් මුළු රටකම තියෙන වස්තුව 90ක් විතර කබාසිනියා කරනවා. ඉතුරු ඉන්න විශාල පිරිසකට පොඩි වස්තු ටිකයි තියෙන්නේ. උලා කාලා ජීවත් වෙන. නමුත් කවදාකතර තියෙන මනුස්සයා නැති එකනා ගැන හිතන්නේ නැහැ. මෙව්ව තමයි අපි නව තාක්ෂණයෙන් උපයාගත්ත අවජාතක දරුවෝ. එකක්වත් නැතර කරන්න බෑ. ඒව ඒව ගැන වගකීමක් තියෙන අධිකාරී ශක්තිය තියෙන එකෙක්වත් ඔළුව නමන්න ලෑස්ති නැහැ. අනිකුත් විශාල ජනතාවට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරේ රාජා භවතු ධම්මිකෝ. රජ්ජුරෝ ධාර්මික වෙන්න ඕනේ. රාජ්‍යරු ධර්මික වෙන්නේ නැතුව වැස්සවත් කාලයට වහින එකක් නැහැ. ඒ තරම්ම ලෝක විපරිණාම විපරියක විපරිසාව විපරියාසකටපත් වෙනවා. මේක තමයි විද්‍යා දියුණුව කියන්නේ. ඒසොට මේක විද්‍යා දියුණුව නම් බුදුරජාණන්සේ පෙන්වන විද්‍යාව මොකක්ද? මේ විකම වචනේ කෙලසගත්තා අපි. විද්‍යා කියන වචනය බුදුහාමුදුරුවෝ ගන්න එකටත් අපි විද්‍යාව අවිද්‍යාව කියලා පාදනා. ඉස්කෝලේ උගන්වන ගුණ හරපටත් විද්‍යාව කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි ඉස්කෝලේ යන කාලේ මම තේරුණෙත් විද්‍යාපන්තියේ. මමට වැඩි අදක්ෂ කට්ටිය කොමර්ස් පන්තියේ තියෙනවා. හුඟාක්ම මැට්‍රෝ ටික කලාපන්තියේ තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ සිංහල ඉගෙන ගැනීම නතර කරා. බුද්ධ ධර්ම ඉගෙන ගැනීම නතර කරා. විද්‍යාව විෂය නිකරගෙන සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුය කිව්වා මිසක සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කිව්වේ නෑ ඒ කාලයක්. අපි සයන්ස් කාර්යෝ. ඊට පස්සේ මම පශ්චාත්තුපාදි මට්ටමක් කරන්න තේරුණා මේ විද්‍යාව කියන්නේ බොරුවක් කියලා තේරුම් ගන්න. හැබැයි මට පොඩි කාලේ ඉඳලම තේරෙනවා අධ්‍යාපනය කියන්නේ තද්ද බල ලෝක හිනස්සන විහිළුවක් කියන එක නම් තේරලා තිබුණා. එච හැම විභාගයකටම යනකොට මම පුදුමාකාර විදිහට ඒක විහිළුවට ලක් කරනවා. මම කොහොමඩක්වත් එහෙම පාඩම් කරන්න කැමති නැහැ. හිතට එන දේ ලියනවා. ඒ කියන පාඩම් කරන කට්ටිය පේල් වෙනවා මම පාස් වෙනවා. තටම තටම පාඩම් කරන කට්ටිය පේල්. මට කිසි ගාණක් නැහැ. දන්න ටික ලියලා එනවා. මම මහා ලොකු සම්මාන ලබන්නේ නැහැ. අන්තිමට විද්‍යාධ්‍යාපනය තමයි මට හම්බුනේ. හැබැයි හොඳක් තියෙනවා. විද්‍යාව හරියට කරන විද්‍යාවෙම තියෙන විද්‍යා බොරු කියලා. නමුත් සරුවචනාංශික විද්‍යාව සරුවචනාංශයෙන් පෙන්නන මේ අවිද්‍යාවේ අනිත් පැත්ත ඊට වඩා හුඟක් වෙනස්. එනිසා විද්‍යාත්මකට දරුවෝ දුන්නයි කියලා ලැජ්ජ වෙන්න එපා කමක් නැහැ. හැබැයි ඒ දරුවන්ට පෙන්වන්න ඔయిత වැඩිය මූලික ප්‍රාග් විද්‍යාවක් ਸਰවඥාන්ස අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කිසිම විද්‍යාගාරයක් නැතුව කිසිම විද්‍යා උපකරණයක් නැතුව උන්වහන්සේ සාක්ෂාත් කරගත්තේ සම්මාදිට්ඨිය හරහා පිරිසුදු කරපු මනසක් කරා ඒක නෙවෙයි ඊටාම දක්ෂ දෙය මේසා ගැඹුරු ඒ නෛර්යානික සද්ධර්මයේ උගන්වන්න කළු ලෑල්ලක් පාවිච්චි කරේ නැහැ රටහුණු කෑල්ලක් පාවිච්චි කරේ නැහැ ওই කිසිම ශාලාවක් පාවිච්චි කරේ නැහැ ඇටීරියා ගහක් යට ඇටේරියා කොළ ටිකක් උඩ යට ඉඳගෙන මේ සියලු සද්ධර්ම සරුවචනාංශේ ලෑස්ති වෙන අයට දුන්නා. අද මේ පච උගන්නන්න කොච්චර ලොකු ශාලාවල් හදනවද කියලා බලන්න. මේ පච උගන්නන්න කොච්චර උපකරණ ඕනේද? ඒව ටික පාවිච්චි කරන්න දන්නේ නැත්නම් අපේ දරුවෝ මැට්ටෝ කියලා කියනවා. නම් සර්වඥාන්සේගේ දේවල් ඉගෙන ගන්න ඔය කිසියම් විද්‍යාගාරයක් ඕන කරන්නේත් නැහැ කිසිම යන්ත්‍රෝපකරණ ඕන කරන්නේත් නැහැ උන්වහන්සේ මේ වෙලාවට ඉදිරිපත් වෙච්ච දේ අරගත්ත පෙන්නලා දුන්නා නිසා උන්වහන්සේ වෙන්න පුදී පටාචාරාට සෝපාකට සුනීතලාටත් එක වගේ. එහෙම නැත්නම් ඝනක මොග්ගල්ලාන වගේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ ඉහළම ශ්‍රේෂ්ඨ උගතුන්ටත් එක වගේ මේකේ තියෙන්නේ ලෝකයා මනින්නේ එකතු කිරීම අනුවනේ. බුදුරජාණන්සේ ක්‍රමේ තියෙන ගෙවන් කිරීම අනුවනේ. ගෙවන් කිරීම දැනගන්න ගොඩක් එකතු කරපනාට ගොඩක් අමාරුයි. ගෙවන් කෙරුවොත් එයාට පාඩුවක් සිද්ධ වෙනවානේ. නමුත් ගෙවන් කෙරුවත් එකතු කරත් ගෙවන් කිරීමයි සම්මාදිට්ඨිය කියලා දන්නේ කරාට කොච්චර වස්තු තිබුණත් කොච්චර නම්බු නාම තිබුණත් බුදුන්ගේ කීර්ති නාමයේ ශ්‍රද්ධාවෙන් දිවන කරන්න පුළුවන්. යාට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒක නිසා වස්තු වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බාහිර දේවල් වල නෙවෙයි තමන්ගේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි දෙකේ ඒක නිසා සරුවචනාංශය කියන්නේ හැම දෙයකටම කලින් මේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න. එහෙම නැත්නම් තමන් බලන කණ්ණාඩි දෙක පිහගන්න. ඒකේ මොනවාරි ජරාව ගෑවිලා තියෙනවා නම් කොයි වෙලාවෙත් පේන එක අවලක්ෂණ වෙලා නැත්තම් අඳුරු වෙලා. ඉතින් අපිට අද වෙලා තියෙන්නේ ඒක කරන්න වෙලා නැහැ කියන. මේ මේ මේ සම්මාදිට මිච්ඡාදිට උගන්නන සාසනෙත් අපිට ඒක කරගන්න වෙලා නැහැ. ඒ තරම්ම කෙලෙස් ඝන බහලයි. ඒ තරම්ම මායя ලාභ සත්කාර හරහා අපිව මෙහෙवला තියෙන්නේ. නමුත් ඒකට ඇත්තට දෙවන්නේක් බලපාන්නේ Tamanට හරියට තේරෙනවා නම් මේක ඉගෙනගත යුත්ත, දත යුත්ත, හල යුත්ත කියලා මොනම බාධාවක්වත් නැහැ. දේශනා නිම කරමින් මම කියන්න කැමතියි යම් කිසි කෙනෙක් මේ සම්මා දිට්ඨියට උදව් වෙන්නා වූ මේ සතිය සම්මා සතිය හරියට ප්‍රගුණ කළොත් ඒ කෙනාට එකක් අහන්න පුළුවන් කාටද පුළුවන් මගේ සතිය මට වඩා ගන්න දෙන්නේ නැතුව බාධා කරා මේ ලෝකේ කිසිම බලවේගයක් නැහැ. Tamange සතිය ඔබ සත්‍යමත් වෙන්න එපා කියන හෝ මගේ උඹේ සතිය කඩනවා කියන කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ වගේම කිසිම ඉරියව්වක් කිසිම ස්ථානයකුත් නැහැ සතිය පවත්වන්න බැරි. ඕනම ඉරියව්වක්. ඕනම තැනක සතිය පවත්වන්න පුළුවන්. ඒක හුඟක් සතිය තියෙන කෙනාගේ වැඩේ. අපි මේ භාවනා මධ්‍යස්ථාන කරන්නේ සියලු සැප පහසුකම් දීලා සතිය හඳුන්වලා දීලා ඒ හඳුනා දීපු සතිය විවිධ විෂමතා යටතේදී ක්‍රමයෙන් තන වඩාගෙන යෑම තමයි අපි ගෙවල් දොරවල් ගිහිලා කරන්නේ. එහෙම නැත්නම් ගෙවල් දොරවලට ගියාට පස්සේ අපිට ලැබෙන දේවල් බාධාවට අපි සලකන්නේ ඒක සාධකයට සලකනවා. ඒ කටයුතුකම් කරච්ච ලස්සෙත් මේ සතිය පවත්වන්න පුළුවන් නම් නැත්නම් සතිය පවත්වන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවනම් හොඳට මතක තියාගන්න කවදාකවත් වරදින්න ඒ කාන්තෙම අපේ ගමන මේ මිච්ඡා දිට්ඨිය ඉඳලා සම්මා දිට්ඨියටයි. අපි සැක කරාට සරුවචනංශිකේ ඒකාන්තයේ නෛර්යානිකයි ඕපනයිකයි කියලා කතා කරනවා. වැරදි තැනදීලා හරි තැනටයි යන්නේ. කෙලෙස් දුරවන් වෙනවා ප්‍රතිපදාව දියුණු වෙනවා. Tamanට එnde end end end විශ්වාසය වැඩෙන පටන් අර ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ තෝක තෝකං කනේ කනේ කියන ප්‍රතිපදාව හැටියට ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා. නිසා ලොකු අතු අල්ලන්න යන්නත් එපා. මේ ලැබෙන පුංචි ප්‍රගතිය කඩා හෙලා ගන්නත් එපා නිතිපතා ශ්‍රද්ධාවෙන් සදී පැහැදී සිටගෙන මේ අල්ලගෙන යන ගමන අල්ලන්න පටන් අරගත්තොත් ඒ හීන්සරේ අන්තිර මහා සරයක් පාටපත් වෙලා Tamanට කන්ද පාමුලේ ඉඳලා ලෝකෙ දිහා බලන බැල්මත් කන්දක් උඩට ගිහිලා ලෝකෙ දිහා බලන බැල්මත් අතර වගේ මිච්ඡා දිට්ඨියක ඉඳලා සම්මා දිට්ඨියකට ගියාට පස්සේ වෙනද බලපු දෘෂ්ටි කෝණයෙන් වෙනස්ව දැක ගන්න පුළුවන් වෙනකොට ඒ අවිද්‍යාව දුරු වීම සම්මාදිට්ඨිය පහළ වීම අනුවයි ධර්මයේ වැටහීම වෙන්නේ ධර්මයේ අනුවයි බුදුන් දකින්න. නිසා සියලු දිනාට දැනුටත් කරන්නේ සෑහෙන කැපකිරීමක් මේ කරගෙන යන වැඩේ නිසා ඇත්තා වූ මිච්ඡා සංකල් මිච්ඡා දිට්ඨි එක විදිහට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව එන්ට මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව සාමාන්‍ය නොදැනීම සහ වර්ධවවට ගැනීම මේ සතියේ බලමහිමෙන් තම තමන්ගේම අස්පනා අපිට මේ ජීවිතයේදීම ditthujju කම්මේ හරහා දෘෂ්ටිය ඇදපළදු ඇරීම හරහා සියලු දෙනාටම සාක්ෂාත් කරගන්න මේ වැඩමුළුවේ ඒකාන්තයෙන් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තියත් සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි